සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර පෙරදිග අය කලා 64කට බෙදුවා. සූසැට කලා කියලා කිව්වේ. ලෝකය එකම කලාගාරයක් ලෙස දුටුවා. ඒ අනුව කලා ශිල්පවලින් වෙලනු ලබන මේ විශ්වය ප්‍රධාන වශයෙන් ශාඛා පහකට බෙදා දැක්වුවා. කලා, ශිල්ප, ධර්ම, ශාස්ත්‍ර, විද්‍යා හැටියට. මේ සුන්දර චමත්කාර ජනක විශ්වය සබාධාම පරිසරය විනාශ කර ගන්නට හොඳ නැහැ. ඒ ගැන අපි කොපමණ කතා කරලා තියෙනවද මොනතරම් ලිපි ලේඛන අපට කියවන්න ලැබිලා තියෙනවද විද්‍යාඥයෝ කලාකරු මේ ගැන කතා කරනවා වනාන්තරගතව සිටින භික්ෂූන් වහන්සේලාත් ග්‍රාමවාසීව නගරවාසීව විවිධයට උපකාර කරගෙන ලෝකාර්ථ චර්යාවේ යෙදෙන දුෂ්කර ගමනක් භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ. ජගත් වික්‍රමසිංහ සංගීතවේදියා තමන්ගේ තනුවෙන් සංගීත අලංකාරයෙන් නිර්මාණය කරගත් ගීතයක් අප අසා තිබෙනවා එදිදා සංග්‍රහයටත් අපි එය ප්‍රයෝගී කොටගෙන තිබෙනවා. එහිදී කෙරෙන්නේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා ගිහියන්ට තමයි ආශිර්වාද කරන්නේ. මේ ගිහියෙක් භික්ෂුන් වහන්සේලා උදෙසා ආශිර්වාදය දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ලැබේවායි පතමින් කරන සෙත් කවියක් වැනි ගායනයක් වසන සංසුන් පියොවින් බුදු මඟ එළැදෙන ගුණ පූජිත මහා සංඝ රත්නයට ආශිර්වාද වෙදේවා දලදා පිහිට ලැබේවා පරපුර රැක එන බෝසත් ගුණ නැන සිහියට නංවන සරියුත් මුගලන් පරපුර රැක එන බෝසත් ගුණ නැන සිහියට නංවන ධර්ම දූතවරු ජන අභිවන්දිත සීලවන්ත මහසංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා වෙලා සදහම් ලොවට බෙදාලන සම්බුදු සසුනේ පිළිවෙත සුරකින්න එවලා සදහම් ලොවට බෙදාලන සම්බුදු සසුනේ පිළිවෙත සුරකින්න ධර්ම වීරවර චිර සම්භාවිත ඥානවන්ත මහසංඝ රත්නයට ආශිර්වාද වෙදේවා දලදා පිහිට ලැබේවා පින්බර සිරිතින් නොවැඩ සලසන සන්සුන් පියෝවි බුදු මඟ කෙලෙබේ ගුණ පූජිත මහ සංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා ආශිර්වාද වැඩේවා දලදා පිට ලැබේවා ආශිර්වාද වැඩේවා දලදා පිට ලැබේවා නමනු මැනවි මා සිරස ඔබේ පාදුමිලි පිරි පොළොතලේ දෙවියනි එසියලු අහංකාරකම් ගිල්වනු මැනමා කඳුළු ජලේ තමනට ගරු බුහුමන් ලැබ ගන්නට තමනටමයි අවමන් කරගන්නේ වටයෙන් වටයට තමාම වටකොට මම මිය යන්නෙමි මොහොතින් මොහොතේ දෙවියනි එසියලු අහංකාරකම් ගිල්වනු මැනමා කඳුළු ජලේ මා කරනා කියනා දේ හැම තැන නොකරමි දෙවියනි පුහුගෝෂා ඔබේ පැතුම් පමණක් මා දිවියේ සපුරා දෙන ලෙස අයදිමි මා මාහට දෙනු මැන උතුම් ශාන්තිය එය මා දිවියේ පරම කාන්තිය නැගී සිටී ඔබ සෙවන සදයි මට හද කමලෙහි පෙතිමත්තේ දෙවියනි එසියුළු අහංකාරකම් ගෙල්වනු මැනමා කඳුළු ජලේ වංග වර්ෂ 1313 ව්‍යවහාර වර්ෂයෙන් 1906 වංග භාෂාවෙන් රවීන්ද්‍රනාත් tagore මහා කිවිඳුන් ගීතාංජලි කාව්‍ය රචනා කළා. එහි පිටු අංක 14 කවිය තමයි වංග භාෂාවෙන් පරිවර්තනය කළේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විනේත්‍රු කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අංශයේ ප්‍රධානියා මාර්ව සිටින්න මේ බොහොම දක්ෂ ලේඛකයා ආචාර්යවරයා මහාචාර්යවරයාගේ මාචාර උපුල්ඩන්හිත් හේවා විතාන ගමගේ පරිවර්තනය කළ කවියක් තමයි ගීතාංජලියෙන් උපුටා ගත්තේ. ගීතාංජලි මහා කාව්‍ය ආශ්‍රයෙන් ගීත දෙක තුනක් සිංහලයට නැගිලා තිබෙනවා. ආචාර්ය අමරදේවයන් තව පිරිසක් සමග මහාගමසේකරයන්ගේ රචනාවකට ගායනා කළ අපට මතකයි පටුවදහස් නම් ගීතය. ඒ වගේම අඳුරු කුටිය මේ ගීතය නිර්මාණය කළේ සංගීතය යොදමින් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ආචාර්ය ප්‍රේමදාස අලවත්ගේ නිර්මාණය ටීම් ජයරත්න තුළු පිරිසයි ඒ ගීතය ගායනා කළේ. යදින යාතිකා දෙවියන් හත නැතේ ඒ දෙවියන් හත නැතේ උලව කොටන තැන ආරතන නැතන නියම් මව්වේ මවරුසාවේ දෙවියෝ වැඩ ඉන්න පරතුරා ඇරදැසේ දිවියන්හත නැතේ ඒ දිවියන්හත නැතේ උලව කොට නැ රතන ගිටාදිය සුවඳින් සැරසි දෙවියන් හා එක් විය හැක්කේ අඳුරු කුටිය තුල සුරගුල්ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හත වාසනෑ කඩතුරා එල්දැතේ වලන් කඩතුරා එල්දැතේ සංගීතයෙන් අපට බොහෝ දුක් දුම්නස් පාළුව තනිකම කාන්සිය දුක නැති කරගන්න පුළුවන්. ඉතින් ඉන්දියාව දෙසට හැරුණොත් ඉන්දියානුවන් ಭಾರತೀයයන් භජන් ගීත ගායලා දෙවියන්ට මේ ගැන කියනවා. දෙවියෝ ඒ දිස බැලුවා හෝ නැතා හෝ ජනී ජනයාගේ දුක තුනීවන බවක් ඒ ජනයාගේ මෝහන දිහා බැලුවම ක්‍රියාකාරකම් දිහා බැලුවම අපට පේනවා අපි උදා කරගනිමු අවස්ථාවක් ಭಾರತೀಯ භජන් ගීතයක් රස විඳින්නට මේ වෙලාවේ जय සම්බද්ද සිල්වා මා පුංචි කාලේ සිට දන්න ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තේ වාග් විද්‍යාව. ප්‍රංශ භාෂාවත් සාහිත්‍යයත් ඔහුගේ එක විෂයක්. ඒ ඉගෙන ගන්න කාලේ ඔහු ප්‍රංශ භාෂාවෙන් සිංහලයට නැගූ කවියක් අහම්බෙන් මට හමු වුණා. ඒ කවිය සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ පාතරසය යනුවෙන්. meal of morning තමයි ඉංග්‍රීසි වාක්‍යය නැත්තම් තේමාව මාතෘකා පාඨය වන්නේ. දේ ජුනේජු මැතන් කියන කවිය. ප්‍රංශ ජාතික ජාකෝස් ප්‍රිවේ කවියාගේ නිර්මාණයක්. අපි රසවින්න උත්සාහ කරමු ඒ කවිය. පාතරාසය. රෑ පහන් විය. කෝපි කිරිහා සීනි ගෙන බඳුනට දමා කුඩා හැන්දෙන් දිය කරයි නැතිව මාහා කතා කිසිවක් කෝපි කිරිපාදය කලි දැල්වූ දුම් වැටියෙන් නැගුදුම් වලලු අහසට පාකිරේ නැතිව මාහා කතා කිසිවක් නොම බලා මා දෙස හිසේ පැලැඳි හිස් වැසුමහා වැහි කබා දැනටමත් වැසි ඇති නිසා ඔහු පිටත් වී ගියේ වැස්සෙම. නැතිව මාහා කිසි කතා බහ නොබලමින් මා දෙස මෙසේ මවත අත්තල වෙත ගියේ සෙද දැන් ඉතින් මහා වැහි වාසි මොනිවත රැකීම කතා නොකර සිටීම ඇල්මෙන් බැල්මෙන් හැඟීම් පළ කිරීම මිනිස්යාගේ ස්වභාවයක් මේ ගැන සිංහල සින්දු ගණනාවක් තිබෙනවා. බොහෝ ගීත ප්‍රේමය හා සම්බන්ධයි. මට මතක් වුණේ මේ අවස්ථාවේදී මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ විශාරද නන්දාමාලනී ගැයූ මේ ගීතයයි. Thank you. बल සියුම් දා කරගන්න බැරි කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී නැවතී බලේ විශ්ලේෂණය ඔස්සේ පටිගත කර අදත් ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර. සංස්කරණය දමයන්ති කොළඹගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී බැතගේ